ඒ උතුම් වූ සරඥන් වහන්සේගේ ධර්මයෙන් මෙඩක් ශ්‍රවණය කරලා තමගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. ඉතින් අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතර ආහාරයෙන් කොහොමද මේ සතර අගතියට යන්නේ කියන කාරණා. අපි දන්නවා සතර ආහාරය කියපුවාම කබලිකාර ආහාර පස්සාහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා හතරක් තියෙනවා. ඒ වගේම අගති ගමන් හතරකුත් තියෙනවා සතර අගතිය. ඡන්දයෙන් අගතියට යනවා, දේශයෙන් අගතියට යනවා, ඒ වගේම බයෙන් අගතියට යනවා, ඒ වගේම මෝහයෙන් අගතියට යනවා. මෙන්න මේ සතර ආහාරයත් එක්ක මේ අගති ගමන් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව. තමයි අද මේ පින්නතුන්ට පහදලා දෙන්න සූදානම් වෙන්නේ. මේ තියෙන සම්බන්ධතාවයන් තියෙනවා ත්‍රිපිටක පොත්මාලාවේ පිටකෝපදේශය කියලා පොතක් තියෙනවා. ඒක 311 පිටුවේ නම් ඉදිරියට තියෙන පිටුවල මේ පිළිබඳව කරුණු කාරණා දැක්කෙනවා. ඉතින් පින්නතුනේ මොනවද මේ සතර ආහාරයන් කියලා කියන්නේ? මේ ආහාරය භාගතුන් වහන්සේ ධර්මයේ පෙන්වන එක අවස්ථාවක මේ ආහාරය දන්නවනම් ආහාරයේ සමුදය දන්නවනම් ආහාරයේ නිරෝධය දන්නවනම් ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදා දන්නවනම් ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේ ආහාර හතර තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ පෙන්වතුනේ මේ ආහාර කියලා කියන්නේ මේ සංසාරයේ සත්‍යය දිගින් දිගටම ගෙනියන, ඇරයන, පෝෂණය කරන මේ ආහාරයන් දැන් අපේ අපිව පෝෂණය කරන්නත් ආහාර ඕනේ. ඒ වගේ තමයි මේ සත්‍ය සංසාරේ ඇරයන. එහෙම නැත්නම් සතර පෝෂණය කරන දේවල් තමයි මේ ආහාර විදිහට මෙතන පෙන්වන්නේ. එතකොට මේ අපේ ආහාර හතරක් තියෙනවා. මේ ආහාර හතරෙන් අපි පළවෙනි ආහාරය ගමු. කබලින්කාර ආහාරය. එතකොට කොහොමද මේ කබලින්කාර ආහාරය කියන කරත් දක්වලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි කන බොන ආහාර, බත් පාන් පරිප්පු වගේ දේවල් ඒවා තමයි කැබලි වශයෙන් කඩලා ගන්න ආහාර කියලා එහෙම කියනවා. ඒක වැරද්දක් නෑ. හැබැයි ගැඹුරින් ගත්තාම මනවඩන රූපය තමයි පින්නතුනේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අපේ කයත් කමලින්කාර ආහාරය. වෙන කාගේ හරි කයවලුත් ඒවත් කමලින්කාර ආහාරය. ඒ වගේම සතෙක් ගත්තොත් ඒ සතත් කමලින්කාර ආහාරය. අපි කන බොන ආහාරත් කමලින්කාර ආහාරය. එදින් මෙන්න මේ කමලින්කාර ආහාරය දිහා දැක්කහම අපි මොකද කරන්නේ? දැන් අපිට මනවලනා රූපයක් තියෙන ඉස්සරහා. ඒ මනවලනා රූපයේ අපි අපි තුමුක මේ කයක් තියෙනවා කියලා කය කියලා කියන්නේ ස්ත්‍රී කයක් වෙන්න පුළුවන් පුරුෂ කයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දරුවෙක් වෙන්න පුළුවන් තරුණ කෙනෙක් වෙන්න පුළුවන් වෙනම කයක්. ඒ වගේ කයක් දැකපු නමෝක ඇතුළේ අපි ගන්නවා තියෙන අසුචි. කෙස්ලොම් නියදත් මේ බොක බඩවැල් වලින් හැදෙච්ච අසුචි ගොඩක් ඔගේ පුරවලා තියෙන්නේ. ඒ වුණාට මේ අසුබ දෙයක් තිබුණා වුණාට අපි කියනවා මේක සුබයි කියලා. ඔය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සංසාරේ යන්න ඔන්න සකස් කරගන්න ක්‍රමයක්. මේ මනවඩනා රූපේ අපි කියනවා අසුභයක් ඒ වුණාට මේකේ තියෙන සුභ අසුභ ද්වේෂුභයි කියලා කියනවා. අන්න වැරදි විදිහට ගන්නවා. ඒකට කියනවා විපල්ලාස වෙනවා කියලා. විපරීත සිතකින් මේක සිද්ධ වෙන්නේ. එතකොට මේකට පාලියෙන් කියනවා නම් අසුභයේ සුභන්ති ඉපල්ලාසය කියලා කියනවා. ඉතින් මේ වගේ ඉපල්ලාස හතරක් තියෙනවා. අසුභයේ සුභයි කියන ඉපල්ලාසය, දුක්ඛයේ සුඛයි කියන ඉපල්ලාසය, ඒ වගේම අනත්තේ අත්ත කියන ඉපල්ලාසය, ඒ වගේම තමයි අනිච්ච නිච්චයි කියන ඉපල්ලාසය. ඉපල්ලාස හතරක් තියෙනවා. ඉතින් හොඳට මේ ධර්මය අහන්න. මොකද මේක බුදුදුරහිවට තේරෙන්නේ නැති රතම්පත් වෙලා හොඳ සිහියෙන් යුක්තව අහන්න. ඒතර උපල්ලාසවල සෑම උපල්ලාසයකම උපල්ලාස තුනක් තියෙනවා. සංඥා විපල්ලාසයක් තියෙනවා, චිත්ත විපල්ලාසයක් තියෙනවා, ditthi විපල්ලාසයක් තියෙනවා. ඒ කියන්නේ අපි අර මනවඩනා රූපයක් දැක්කහම ඒ කියන්නේ අපි උදාහරණයක් ඉඳගත්තාම ඔළුවේ තියෙන කෙස් වත් එකේ තිබ්බහම ජරා ගොඩක්නේ. නමුත් මේ බත් එකේ තිබුණාම තියෙන ජරා ගොඩක් ඔලුව තිබ්බම ලස්සනයි කියනවා. අන්න එහෙම ලස්සනයි කියලා සංඥාවක් තියෙනවනේ. ලස්සනයි කියලා සංඥාවක් තියෙනවා. අන්න ඒකට කියනවා සංඥා විපල්ලාසය කියලා. එතකොට ඒකේ දැනුවත් වෙනවනේ දැනුවත් වෙනවනේ. එහෙනම් දැනුවත් වෙනවා කියන ශක්තිය කියන්නේ හිතනේ. විඥානේනේ. එහෙනම් ඒතර කියන චිත්ත විපල්ලාසය. එතකොට මේ දැනුවත් කියලා මේක ඉවසීමක් තියෙනවානේ. දැන් උදාහරණයක් විදියට දැන් අපේ මේ ජරා ගොඩ තමන්ගේ කියලා ගත්ත කෙනා අනිවාර්යෙන් ඉවසන ප්‍රශ්නයක් නැහැ නේද? හ්ම් මහා ජරාවක් තියෙන්නේ කියලා කියන එක මහා ජරාවක් එළියට ගියොත් ආපහු කටවත් යන්නේ නැහැ. ඒ වුණාට ඉවසනවා. අන්න ඒකට කියනවා දිට්ඨි පල්ලාස කියලා. එනවා ඒ විදිහට අනිත් විපල්ලාස වල තුන තුන තියෙනවා. එතකොට විපල්ලාස ප්‍රධාන හතරයි. ඒවා තුන ගානේ වැඩි කරපුවම විපල්ලාස තුන්වරක් හතර 12ක් තියෙනවා. ඉතින් මේ විදිහට කමලිකාර ආහාරය අපි ගම් මොනාරි අඹගෙඩියක් වගේ එකක්. මේ මනවඩන රූපයක් හොඳ අඹගෙඩියක්. දැන් එනම් මේ අඹගෙඩිය කාලා අසෝචි බවට මොකක්ද වෙන්නේ? අපේ කයත් එහෙමයි. ඒකත් ඒ අම්රෙඩි වගේම තමයි. මේකත් මාසෝචි වැඩක්. හැබැයි අර අසුබදී අපේ හොඳයි මනවයි කියලා කියනවා. එවනම් මේ සුබයි කියලා ගත්තා. එහෙනම් මේ සුබයි කියලා ගන්නකොට අන්න යා ඒ කාමයන් වල දැඩිව අල්ල ගැනීමක් සිද්ධ වෙනවා පින්නතුනි. ඒකට කියනවා කාම උපාදානය කියලා. අර අම්මගෙඩිය හොඳයි කියලා ගන්නකොට ඒ කාමයන් ගැනීමක් සිද්ධ වෙන එතන කාමයන්. ඉෂ්ඨකාන්ත මනාපයෙන් ගන්නවා. අර කය හොඳයි කියලා මනනයි කියලා ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි මූණ ලස්සනයි කියලා ගන්නෙ. දැන් අන්න ඒකට කියන උපාදාන වෙනවා කියලා. එහෙනම් කාම උපාදානය සිද්ධ වෙනවා. ඒකට මේ කාමයේ අමගදී නම් එහෙනම් ඒ කාමයේ දැන් යෙදෙන්න එපයි කාමයේ යෙදෙනවා. එහෙනම් ඒ කාමයේ තමන්ගේ කියලා ගත්තාම ඒ කාමයේ ලබා ගන්න අපි අනිවාර්යයෙන්ම සංසාරයේ බැඳෙනවා පින්නතුනි. සංසාරයට බැඳ කරන ධර්මයක් ක්‍රියාත්මක කරන උපාදානය වුණා නම් අර උපාදානයේ දැඩිව ගත්තනම් ඒක තමන්ගේ කරගන්න සංසාරයට බැඳ කරන ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් විදිහට අමගෙඩිය ගන්න බෑ. නිකන් ගන්න බෑනේ. ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම රස්සාවක් කරන්න ඕනේ. මුදල් තියෙන්නේ නැහැ. එහෙනම් සංගීතයක් කරන්න ඕනේ. එහෙනම් මේ ප්‍රස්තාවට යන එක වෙතෙන් කරන එක එහෙනම් මේ සංසාරේ බැඳ තබන ධර්මතාවයක් අපි. එහෙනම් සංසාරේ බැඳ තබන ධර්මතාවයකට හිර වෙනා මේ උපාදානෙ වුණා නම් අන්න ඒකට කියනවා යෝග වෙනවා කියලා. එහෙනම් දැන් මෙතන කාමයට යෝග වෙන එහෙනම් ඒකට කියනවා කාම යෝග කියලා. එහෙනම් කාම උපාදානය තියෙනවා නම් කාම යෝග තියෙනවා. ඒ වගේම මේ යෝග හතරක් තියෙනවා භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියලා. ඕක නෙවෙයි පින්නතුනේ යෝග. යෝග. එතකොට කාම යෝග, භව යෝග. දැන් අපි කතා කරන්නේ කාම යෝග ගැන. එහෙනම් කාම යෝගය කියලා කියන්නේ අර විදිහට බැඳෙනවා. අවස්ථාව කරලා අමගදී කරනවා කියන එක. එතකොට දැන් මෙතනදී මේ බැඳුනහම එතන මේ සරහා මහා අකුසල් ගොඩක් සිද්ධ වෙනවනේ. නේද? අපි මේ සංසාරේ මේ සංස්කාර මේ විදිහට කරනකොට මහා අකුසල් ගොඩක් සිද්ධ වෙලා ඉතින් අඹගෙඩිය කන්න තමයි රස්සාව කරන්නේ. ඒ රස්සාව කරලා අඹගෙඩිය කනකොට අයත් ඉතින් මේ මැරිලා ගිහිල්ලා ඉතින් අයත් අඹගෙඩියක් කන්න උපදින. උපදිනකොට අයත් ඉතින් රස්සාවක් කරන්නේ. ඉතින් බලන්න අර දිගටම යන සංසාරේ චක්‍රයක් නේ හිර වෙනවනේ මෙයා. ඉතින් එහෙනම් අන්න යෝග වෙනකොට ඔන්න විදිය බැඳලා තියෙනවා කියන කාරණා සත්‍ය සංසාරේ බැඳ තවන ධර්මතාවය තමයි යෝග කියලා කියන්නේ. එතකොට දැන් මේ බැල තබනකොට මෙන්න මේ කියන දේ වලට ගැට ගහනවා. ඒ කියන්නේ ගස්තාව කියන එක කරලා තමයි කෑමේ. දැන් අඹගේ දිය කන්න තියෙන කමලිකාර ආහාරය මගේ දේ ගන්න තියෙන්නේ. ඉතින් අඹගේ දිය කන්න කීයක් දේවල් කරන්න ඕනද? වැඩට යන්න ඕනේ. එහෙනම් වැඩට යන්න බස් එකක නගින්න ඕනේ. එහෙනම් බස් එකටත් බැඳෙනවා. ඒ වගේම රස්තාව කරන ආයතනයටත් බැඳෙන්න ඕනේ. එතකොට ඒ විදිහට ගිහිල්ලා ගෙදර තියෙන පිහියට හිටන්න නැද්ද නැත්නම් උඩේ කපා ගන්නත් බෑ. එහෙනම් මෙන්න මේ ගැට ගැහිමක් කියලා මේ කාමයන් එකින් එක එකින් එක ගැට ගැහෙනවා. ඉතින් අනිත් ඒවට ගැළපෙලා බලන්න. තමන් කාන්තාව පුරුෂයෙක් මගේ කරගත්ත කතාවට බඳ ගන්න ඕනේ කියලා වගේ හිතක් පහළ වුණාම මොකද වෙන්නේ ගැට ගහනවානේ. මෙහෙම ගැට ගහලා ගැට ගහලා එහෙනම් මේ කාමයන්ගෙන් ගැට ගහනවා. ඒ රස්සාවෙන් අනිත් දේවල් මම උයන්න පියන්න ඕන කන්න ඕන ඉතින් මේ හැම දෙයකම ගැට ගහනවා එහෙනම් මේ ගැට ගැනීමට කියන භාග්‍යතුන් වහන්සේ මේ ග්‍රන්ථ වෙනවා කියලා කියන. එහෙනම් මෙතන තියෙන අභිඥාවේ මගේ කර ගැනීමෙන් ග්‍රන්ථ වෙනවා. ඒ නිසා මේකට කියනවා අභිඥාකාය ග්‍රන්ථ කියලා. එහෙනම් දැන් බලන්න අභිඥාකාය ග්‍රන්ථයෙන් දැන් ග්‍රන්ථ වෙනවා කියලා කියන්නේ පොතක් වගේනේ. දැන් පොතක දන්නා අපි බයින් කරනවා කියලා කියන්නේ. කොලේ කොලේ කොලේ කොලේ එකතු කළා පොතට හැදෙනවා. ආන් ඒ වගේ මේ අපේ කරන මේ මේ මොන හරි කාමෝපාදානයෙන් ගත්ත දේ ලබා ගන්න මොන තරම් දේවල් ගොඩක් එකතු කරලා තියෙනවද බලන්න. ලේසි නෑනේ. ඉතින් අන්නේ විදිහට ග්‍රන්ථ කරනවා. ඉතින් අන්නේ විදිහට ග්‍රන්ථ කරාට පස්සේ ග්‍රන්ථ කරාම දැන් එහෙනම් මේකට හොඳටම ඇරිලා ඉන්නේ. එහෙනම් මෙන්න මේ ස්වභාවය මේ රස කෑමක් මේ විදිහට කියන ස්වභාවය අර කාමයන් ලබා ගැනීමට තියෙන ඒ කැමති ස්වභාවය හිත ඇතුලේ තැම්පත් වෙනවා. ඒකට කියනවා පල්ලෙනවා කියලා. ඒකට කියනවා ආශ්‍රය කියලා. නේද? මෙන්න මේ ආශ්‍රය බවට පත් වෙන එකට කියනවා කාම ආශ්‍රය කියලා. කාම ආශ්‍රය. ඒ කියන්නේ ඉස්සල්ලාම මේ අසුබදේ සුබයි කියලා නෙමෙයි ගත්තේ. ඉතින් මේ අසුබ දේ සුබයි කියලා ගත්තට පස්සේ මේක මේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට පරිම හිතේ ඇති වෙන ස්වභාවය තමයි ආශ්‍රව කියලා කියන්නේ. කාම ආශ්‍රව. ඒ වගේ ආශ්‍රව හතරක් තියෙනවානේ. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ඒ වගේම ditthි ආශ්‍රව, අවිද්‍ය ආශ්‍රව කියලා. එතකොට මේ ආශ්‍රව වුණාම මෙයා මොකද වෙන්නේ? මේ ආශ්‍රව නිසා මේ පල්ලෙච්ච ස්වභාවය නිසා මේ අමුගඩිය ගන්නෑ. අනිවාර්යයෙන්ම තමන්ගේ හිත මේ අඹගෙඩිය ගැනීම සඳහාම යොදන්නේ. එන මොතන ඕගයකට අහු වෙන ඕගය කියලා කියන්නේ සැඩපාර. එහෙනම් මේ සතර ඕගයන් වල පළවෙනි ඕගය තමයි කාම ඕගය කියලා කියන්නේ. එහෙනම් මේ කාමයේ ලබා ගැනීම සඳහා ගහගෙන යෑමක් සිද්ධ වෙනවා මෙතන. ගහගෙන යෑමක්. එහෙනම් ඕග හතරක් තියෙනවා කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග කියලා. එහෙනම් කාම ඕගයට අහු වෙනවා. දැන් මේක නවත්තන්න බෑ. දැන් අපි කම්මතුරකට අරුණාම නවත්තන්න බෑනේ ගහගෙන යන්නේ. එන්නේ එන්නේ එන්නේ වතුර පාර වැඩිලා වැඩිලා එක තැනක හිටපුවම යම්කිසි මට්ටමකට පස්සේ එන්න බෑ ගහගෙන යනවා. ඒ වගේ තමයි මේක පල්ලෙලා පල්ලෙලා පල්ලලා තියෙනකොට ඒක අවස්ථාවකට පස්සේ අනිවාර්යෙන්ම හිතෙන්නේ අද නම් මම මේක කනවමයි කියලා හිතෙන්නේ. ගිහිල්ලා අහවල් දැනින් අහවල් කඩෙන් කනකන් නිච්චයක් නෑනේ. අහවල් චිත්‍රපටි බලනකන් නිච්චයක් නෑනේ. ඒ යන්නේ අර ගහගෙන යන්නේ ඒකට. ඒ කාමයට අමු වෙලා ගහගෙන ගිහින් යනවා. ඔන්න ඔය වෙලාවේ පින්නතුනේ තව දෙයක් සිද්ධ වෙනවා. මේ ඕකයට අමු වෙනකොට මෙන්න මේ හිතට උලක් වදිනවා. ඔකට කියන රාග සල්ලේ කියලා. මොකද්ද මේ උල? අසුබ දෙයක් සුබයි කියලා උලක් වදිනවා. හිතට වැදෙන්නේ මොකක් කියලාද? අසුබ දෙයක් සුබයි කියලා. ඒකට කියන රාග සල්ලේ. එතකොට දැන් මෙතනදී මේ රාග සල්ලේ හිතට වැදුනට පස්සේ දැන් හුඟක් වගේ වැදිලා තියෙන හැබැයි මේ උලේ විස තියෙනවා. මොකද මේ විස අසුභයක් නෙදී ඒ වුණාට අපි කියන්නේ මේක සුභයි මේක හිතට ඇදිලා තියෙන සුභයි කියලා. දැන් අපි හිතමුකෝ දැන් අසෝසි පුරවපු යම්කිසි නේද මේ එහෙම නැත්තම් කුණු වෙච්ච සමන්ටෙන් එකක් තියෙනවා. ඇතුළේ කුණු වෙලා තියෙන. ඒකට හඳ සමන් කියලා ගහලා තියෙනවා. එහෙනම් උඩින් පේන්නේ හොඳ ලේබල් එක තිබුණාට ඇතුළේ පේන්නේ විස. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ. එහෙනම් පින්නතුනි කල්පනා කරන්න බලන්න. එහෙනම් මේ ඕල් කොච්චර අපිට ඇදලා තියෙන සංසාරේ. තාමත් අද්ද ගන්නවා. ඉවරයක් නැහැ. ඉතින් එන්න එතකොට භාගතුන් වහන්සේ පෙන්නනවා මේ විඥානය නැත්නම් අපි දන්නා මේ දැනුවත් වෙන කියන ශක්තිය පිටිටන්නේ රූපය අල්ලගෙන. මොකද අමගෙදී කන්නේ මෙතේ අඹ ගෙඩිය තරන්නේ ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේවා ලබා ගැනීමේ චේතනාව තියෙන්නේ. මේවා ලබා ගැනීමේ කැමැත්ත තියෙන්නේ. උපාදානෙලා තියෙන්නේ ඒකනේ. එමින් විඥානය බහැලා තියෙන රූපේ. රූපේ තමයි වැඩිපුර දැන් අල්ලා එන්නේ. එහෙනම් මේ රූපේ අල්ලාගෙන විඥානය මොකද කරන්නේ? නැවත රූපයක් පතන වැඩේ කරනවා. ඒ කියන්නේ මේ අඹ ගෙඩියක් නේද නැවත නැවත ලබා ගැනීමේ කැමැත්තක් ඇති වෙනවා මේ අසුචි කොටට නැවත කැමැත්ත ඇති වෙනවා එතකොට අපි කැමැත්තෙන්ම අගති ගමනක් යනවා ඔන්න ඔකට තමයි කියන්නේ ඡන්දයෙන් අගතියට යනවා කියලා එහෙනම් නිකම්ම නිකම් මේ අපි කිව්වට මේ ඡන්දයෙන් අගතියට යනවා කියපුවම මොන තරම් කාරණා කොට සිද්ධ වෙන්න ඕනද බලන්න ඉස්සල්ලාම කබලින්කාර ආහාරය ඒක අසුභය සුභයි කියලා අරගෙන ඊට පස්සේ කාම උපාදානයටපත් වෙලා කාම යෝගය අභිජ්ජා කාය දන්ත වෙලා කාම ආශ්‍රය වෙලා කාම ඕගයට අහු වෙලා රාග සල්ල වෙලා විඥානයේ රූපේ බැහැගෙන ඊට පස්සේ තමයි මේ ඡන්දයෙන් අගති ගමනට යන්නේ. මේ ඔක්කොම ක්‍රියාදාම සිද්ධ වෙන මේ රූපේදී මේ විදිහට කාමයෙන් ගින් කත්තා. ඉතින් ඔය වගේ අරන් තමයි මේ යාති කරගෙන ඉන්නේ. ඔබගේ මගේ මේ අපි හැම කෙනාම ඉපදලා ඉන්නේ මේ තියෙන රූපේ හොඳයි කියලා නරන් තියෙන්නේ. එන රූපේ මේ අසුබදේ සුබයි කියලා අරගෙන තමයි මේක ජරා ගොඩක් කියලා තිබ්බනම් අපි ආ උපදින්නෙත් නැහැ මේ කාම ලෝකේ. රූපේ හරියට අවබෝධ කරගත්තම අපි කෙලිම මේ වෙනකොට රූපය අතහැරලා අනාගාමී වෙනයි කියලා කියන භාගතුන් වහන්සේ. හ්ම් රූපය අතහැරියනම් හරියටම. එහෙනම් දැන් මේ වගේ රූපයක් හදාගත්තා නම් දැන් හදාගෙන තියෙන ඔබ අපහම කෙනෙක්. එහෙනම් හදාගත්ත රූපේ දැන් උන්න අයත් සව සංසාරේ පවත්තන තවත් ආහාරයක් මේකට එකතු වෙනවා. මේ හැම ආහාරයම පින්නතුනේ හැම මොහොතකම ක්‍රියාත්මක වෙනවා. එක එක මෙහෙම විස්තර කර කර පෙන්වනවා. අපේ හැම මොහොතකම එක වේගෙන් වේගෙන් වේගෙන් මේ ආහාර අපේ සංකාර ප්‍රයත්නට අරගෙන යන්න හේතු වෙනවා. මේ වෙලාවේ මොනවාන් අර විතර තියෙන්නේ කියලා හොයාගන්නත් තමයි. ඒ තරම් වේගින් නැතිත්‍ය. මේ වෙලාවේ කම්බලින්කාර ආහාර උපදනම් කරගෙන මේ සංකාරේ පවත්න්නේ. මේ වෙලාවේ පස්ස ආහාරයේද මනෝ සංචේතනාවද එහෙම නැත්නම් විඥාන ආහාරයද කියලා අපිට හිතා ගන්න බෑ. බුදු කෙනෙක් තමයි හරියටම දන්නේ. නමුත් බලන්න මේ යන පාර. හ්ම්. ඉතින් මේ පස්ස ආහාර ස්පර්ශය. දැන් ඉතින් අපි මේ ජරව හැදුවට පස්සේ මේ තියෙන අපේ කුණු වල එහෙම නැත්නම් මේ රූපය හැදුවට පස්සේ මොකද වෙන්නේ? දැන් රූපය හදලා තියෙනවා. අප හැමදෙනෙම රූපය හදුවා. එහෙනම් ඇහැට රූපෙන්නේ නැන්ද? කණ්ඩ සද්දෙන්නේ නැන්ද? නහයට ගඳ එන්නේ නැද්ද? දිවට රස එන්නේ නැද්ද? කයට ස්පර්ශ එන්නේ නැද්ද? මන්ට ධම්ම රූප එන්නේ නැද්ද? එහෙනම් මේ දෙකක් එකතු වෙනකොට විඥානය සකස් වෙනවා. එහෙනම් මේ ස්පර්ශය සිද්ධ වෙනවා. ඒක තමයි පස්සේ. එහෙනම් මේ ස්පර්ශ වෙනවා කියලා කියන්නේ අනිවාර්යම සත්‍යය පවතිනවා කියන එකමයි. ස්පර්ශ වෙනවා කියන හැමතැනකම සත්‍යය පවතිනවා. එතකොට මේ ස්පර්ශ වෙනකොට අනිවාර්යයෙන්ම මෙතන පින්නතුනේ පස්සපච්චය වේදනා. වේදනාව තමයි ඊළඟට තියෙන්නේ. එහෙනම් මේ වේදනාව අපි දන්නවා වේදනාවේ අන්ත දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා තුනක් ගන්නත් පුළුවන් අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි සුඛ වේදනා අනිත් එක තමයි දුක් වේදනා. නමුත් පින්නතුනි භාගතුන් වහන්සේ දේශනා කරන මේ මුළු ලෝකෙ මුළු සංසාරේ මොකක් කියලාද? දුක. අපේ පැවැත්මේ දුක. හැබැයි අපි කියනවා සැපයි කියලා. එහෙනම් මේ ස්පර්ශ වෙන්නේ නැහැ වෙලේ මොකද්ද? ජරා ව්‍යාධි මරණ ආදී මහා දුක් ගොඩක් ස්පර්ශ වෙන්නේ. ඒ වුණාට අපි කියනවා දේවා දුකයි කියලා. නමුත් මතක තියාගන්න ඇත්ත කතාව දුක තමයි නමුත් කියන්නේ සැපයි කියලා. අන්නේ සැපයි කියලා කියන එක වැරද්දක්. අන්නේ වැරද්ද තමයි දුක්ඛේ සුඛං පීපල්ලාසය කියලා කියන්නේ. එහෙනම් සැප වේදනාවට සැප වේදනාව තමයි දැන් මෙතන Taman හිතන්නේ සැප වේදනාව තියනවා කියලා. නමුත් ඇත්තටම තියෙන දුක. ඉතින් ඒ නිසා මේ සැප වේදනාව සොයමින් මේ සැප වේදනාවට උපාදානය වෙන සැප වේදනාව ලබා ගන්න. ඒවට තමයි පින්නතුනේ සීලබ්බත උපාදාන කියලා කියන්නේ. මොකද මේ සීලය කියලා කියන්නේ? ඒ කියන්නේ සැප වේදනාව ලබා ගන්න කරන හැම වැඩක්ම සීලයක්. දැන් අපි උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් අපි වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා හිතනකොට අනාගත භවයේ දැඩිව ගන්නවා නම් මේ සීල වෘත කියන එක මේ පෙන්වන්නේ මෙතන. ඒ කියන්නේ දැන් අපිට ඉන්නකොට අපි පුංචි කාලේ එහෙම බෙහෙත් ගන්න එහෙම ගියාම දොස්තර මහත්තයෙක් ළඟට එක ගියාම අපේ අම්මලා තාත්තලා එහෙම කියනවා නේද පුතේ බත් කවදාද දොස්තර කෙනෙක් කියන්නේ. ඔබ කවදාද දවසක ඉංජිනේරුවෙක් කියන්නේ. ඔබ කවදාද දවසක මෙහෙම කියලා කියනවා. එහෙනම් අනාගතේ මොන වේදනාවක්ද මේ පෙන්වන්නේ මෙතන? සුඛ වේදනාවක් තියෙනවා කියලා පෙන්වනවා. එහෙනම් මේ සුඛ වේදනාව ලබා ගන්නකොට මොකද කරන්නේ? දැන් ඉඳන්ම පුදුම කට්ටක් කරනවා කියලා කියන්නේ. පුදුම ආකාර විදිහ දුකක් වෙනවා. මොන්ටිසෝරි යන්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕනේ, බස් වල හිර වෙන්න ඕනේ, විභාග ලියන්න ඕනේ, මොන විශ්වවිද්‍යාලය යන්න ඕනේ, මොන තරම් දුකද? අන්න එහෙනම් අනාගත භවය මේ දැඩිව අල්ලාගෙන ඉඳීම. එහෙනම් ඒකට කියනවා සීලබ්බත උපාදාන කියලා. ඕක ඔතනින් නවතින්නේ නැහැ. සිල් රැකලා දිව්‍ය ලෝක යනවා කියලා හිතුවොත් ඒ සීලබ්බත උපාදාන තමයි. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සිල් රැකලා දිව්‍ය ලෝක යන කතාවක් නෙවෙයි. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සීලය ආසන්න කාරණේ කරගෙන සමාධියට. සීලෙන් විතරයි නිවන් දකින්න බෑ මුළු ජීවිත කාලෙම සතු මරන්න නැතුව ඉන්නකො බලන්නකො රහත් වෙයිද කියලා බලන්නකො ඒ වෙන්නේ මුළු ජීවිත කාලෙම බොරු කියන්නේ නැතුව ඉන්නකො රහත් වෙයිද බලන්නකො නෑනේ එහෙම වෙන්නේ ඒ සීලය එන්නේ සමාධියට උපකාරයක් හැබැයි සීලය නැතුව බෑ ඒක වරද්දන්න එපා එහෙනම් සීලයෙන් සමාධිය ඇති කරගන්න ඕනේ සමාධියෙන් ප්‍රඥාවට යන්න ඕනේ ඉතින් හරි වැඩගත් මේවා එකට එකක් සම්බන්ධයි එහෙනම් බලන්න මේ දුක්ඛය සුඛයි කියන විපල්ලාසයෙන් මොකද වෙන්නේ? ඒක ගත්ත ගමන් අර වේදනාව අනාගත භවෙ දැඩිව ගන්න හින්දා මගේ කියලා ගන්න හින්දා මොකද වෙන්නේ? මෙන්න මේ උපාදාන වෙනවා සීලබ්බත උපාදාන. ඒ සීලේට උපාදාන වෙනවා. එහෙනම් තමන් කරන වෘත්තියට ගමන් කරන වැඩේට උපාදාන වෙනවා කියන එක මේ පෙන්නන්නේ. ඉගෙන ගන්න ළමයෙක් නම් ඉගෙන ගන්න එකට උපාදාන වෙනවා. ඉතින් එන්නේ ඒ විදිහට උපාදාන වෙනවා. ඒ උපාදාන වෙනවම ඒ විදිහට තමන්ගේ භවය පවත්න්නේ දැන් මෙහෙමයි කියලා එයා කල්පනා කරනවා. මම දොස්තර කෙනෙක් වෙලා තමයි ඉන්නේ. දැන් අනාගතේ ඉංජිනේරයෙක් කියලා තව ඉංජිනේර වෙලක් නැහැ. දැන් ඉන්නම් හිතාගෙන ඉන්නේ. යන්නේ එතකොට ඒකට කියනවා භව යෝග කියලා. එහෙනම් ඒකට සංසාරේ බැඳ කියලා දියෙන් දැන් මෙයාව. එතෙන් බැඳ කියලා කියනවා මම අනාගතේ දොස්තර වෙනවා කියලා. අනාගතේ ඉංජිනේර වෙනවා කියලා. ඉතින් ඕක කරන්න බෑනේ. ඇයි? ස්පර්ශය දිගින් දිගටම මේ දෙන පස්සාහාරයක් නෙදෙන්නේ. මේ ස්පර්ශය දිගින් දිගටම අපි හිතමුකෝ දිගින් දිගටම අර අඹගෙඩිය කතා කරමුකෝ අඹගෙඩිය කාලා ඇති වෙන රසය දිගින් දිගටම ගන්න තමන් මොකක් හරි දෙයක යෙදෙනවා කියලා දැන් එතන තියෙන්නේ දිගින් දිගටම යෙදෙනවා මම මේ රසය ගන්න දිගින් දිගට යෙදෙනවා දැන් හැබැයි ඉතින් එහෙම රසය ගන්න දිගින් දිගට යෙදුනට දිවට මොකද වෙන්නේ කියලා කල්පනා කරා දිව මොකද වෙන්නේ? දිවේ රසය නැති නෑ රූපේ වෙනස් වෙනවනේ. දිවේ රසය දැනෙන්නේ කියනවා. එහෙනම් දිවේ රසය දැනෙන්නේ නැති වුණ ගමන් අර කියන සුඛය ලබා ගන්න පුළුවන්ද? බෑ අර වේදනාව ලබා ගන්න බෑ. අන්න දැන් එයාගේ අන්න මෙතන ගැටලු වෙනවා මෙයා මොකදද? එහෙම වෙන්නේ දමක කරන්න කරන්න මේ වේදනාව ලබා ගන්න ලබා ගන්න. එකතු කරන් එකතු කරන්න බෑ. ඒක වෙන්නේ රූප වෙනස් වෙනවා ස්පර්ශය පවත්න්න බෑ දෙපාරක් එකතු වෙච්ච එක එකපාරක් එකතු වෙච්ච එක දෙවෙනි පාරක් එකතු කරන්න බෑ එහෙනම් මෙයා ව්‍යාපාදයට යට ගින්නේ බෑ තරහ යන්නේ ඇයි අභිජ්ජා වෙච්ච ගමන් වෙනස් එකතර ගියපුවාම කණ්ඩ පොණ්ඩ හොඳට හම්බ කරගෙන ගියා වුණා ගෙදර බලනකොට මොකක් හරි වෙනසක් වෙච්ච ගමන් තරහ යන්නේ යන්නේ කාරණා හිතපොදේ හරියට එලා නෑ ඒක කියන්නේ වාගතුන් වහන්සේ ප්‍රතිපස්ථාන යනවා කියලා කියන්නේ මේ අභිජ්ජා දෝමනස්ස දෙක නැති කරගන්න. ඉතින් දැන් මේ දෝමනස්ස කියන්නේ ව්‍යාපාද කාය ගන්තේ. දැන් ඔන්න දැන් එහෙනම් භව යෝග වේලා ව්‍යාපාද කාය ගන්ත. අන්න ව්‍යාපාදේ දැන් ගැටගෙනවා. ව්‍යාපාදේ ගැටගෙනවා. තරහේ තමයි දැන් තියන්නේ. හිතන හිතන දේ එන්නේ. අර වේදනාව ලැබෙන්නේ නැති හින්දා. එහෙනම් දැන් මේ විදිහට පවත්වාගෙන කොහොම හරි ඒ උදේ ඉඳන් බලන්නකො තුන් ඉස්කෝලේ යනකොට නම් හිත ඇතුලේ මොනතරම් අර වැඩයි මෙව එක්ක ඔක්කොම අර කියන විදිහට වෙන්නේ නැතුනම තරහ ගිහින් ඉන්නේ හැවෙලේ. ඉතින් ඔන්න ඕක හේතුව. ඒතර බවාස්තරය. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙන්න මේක පල්ලෙන මේ අනාගත බරව දෙවියර ගැනීම පල්ලනවා. ඔකට කියන බවාස්තරය කියලා. ඉතින් මේ බවාස්තරයෙන් එහෙනම් ඔකට තල්ලු වෙලා යනවා දැන් මේ බව ඕගිය මේක ගහගෙන යනවා මම දොස්තර වෙනවා මම ඉංජිනේරු වෙනවා කියලා ගහගෙන යනවා එහෙනම් ගාගෙන ගියා වුණාට මේ හිතට ඊතලේ වැඩින්නේ කොහොමද? අන්න දැන් හිතට ගන්න පල්ලයක් වෙනවනේ දැන් මොකද්ද? දෝෂ පල්ලේ. ඉස්සල වෙන රාග පල්ලේ දැන් වදින දේශ පල්ලේ. ඒ කියන්නේ දේශ පල්ලෙන් කියලා වදින්නේ මොකද්ද? මේ දුකක් තමයි තියෙන්නේ නැත්තටම. නමුත් ඒ දුක සැපයි කියලා ඊතලේ ඇදලා ඉවරයි. රස්සාව කරන එක සැපයි, විවාහ වෙන එක සැපයි, ඉගෙන ගන්න එක සැපයි. නමුත් ඒ ඔක්කොම දුක. නිවන හැර වෙන මොකක් අසක් නැහැ. ඉතින් එහෙනම් මෙන්න මේ බොරුවට අහු වෙලා වේදනාව අල්ලගෙන තමයි දැන් විඥානේ ඉන්නේ. වේදනාව අල්ලගෙන විඥානේ ඉන්නවා. දැන් මේක පවත්වන්න බැරි බව දන්නකොට එහෙනම් හැම වෙලේම මේ ආගති ගමනක් යන මොන ආගති ගමනක්ද? දේශයෙන් ආගති ගමනක් යන. හැම මොහොතම රූපේ වෙනස් වෙන වෙනස් නිෂ්පර්ශ ස්පර්ශ වෙන මොහොතක් ගන්නෙ. ඊළඟට හම්බෙන්නේ නැති වෙච්ච ගමක් තරහ තමයි යන්නේ. දේශයෙන් ආගති ගමනක් යන්නේ. එදින් මොන්න දැන් කාර්යයන් දෙකක් කියලා දුන්නා. එකක් තමයි මේ ඡන්දයෙන් අති ගගටි ගමනක් කියන හැටි කබලිකාර ආහාරය, පස්ස ආහාරයෙන් දේශයෙන් ගති ගමනක් කියන හැටි. එනම් තුන්වෙනි ආහාරය මනෝ සංචේතන ආහාරය. දැන් බලන්න මේ අතරම ඉස්සලා තියෙන රූපේ වේදනාවයි. එහෙනම් දැන් මේකෙන් ඉතුරු වෙලා තියෙන සංඥා චේතන. එහෙනම් සංඥා සංකාර දෙක. එහෙනම් මනෝ සංචේතන කියපුවාම පැහැදිලිද? එහෙනම් මේ සංසාරය පවත්තන යම් කිසි රූපයක් ආවට පස්සේ මේ චේතනා කරනකින් මේ සංසාරය පවතිනවා. ඒකනේ බාගතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රපංච කරන්න එපයි කියලා. මේ හිත හිත යන්න එපා. හිත හිත යනකොට සංසාරේ මහා මේ ප්‍රශ්නයක් තමයි මේ සංසාරේ සකස් කරනවාද සංස්කාර සකස් කරනවා. ඉතින් එහෙනම් ඒ සංස්කාර මගේ කියලා ගන්නකොට මගේ නෝන සංස්කාර තමයි මගේ කියලා අරන් තියෙන මේ කයම අපි පෙරව සංස්කාරයන් දැන් මේ තියෙන්නේ. පෙර කර්මෙන් හදාගත්ත සංස්කාරයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේක මගේද? නෑ එතන වරද්දාගත්තනේ. එහෙනම් මනෝ සංචේතන ආහාරයෙන් අපි කියනවා ඒ මනෝ සංචේතන ආහාරයෙන් අනත්ත දෙයක් අත්ත කියලා ගන්නවා කියලා. Tamange නෝන දෙයක් Taman කියලා ගන්නවා. මේ පටවිය පින්නතුනේ මගේ නෙවෙයි. ආශ්‍රය තේජෝ වායෝ මේ ධාතු එකක්වත් නැහැ නෙවෙයි. දැන් මේ මේවා ඔක්කොම අල්ලගෙන මේ සංස්කාර සකස් කරගත්තා කියලා කියන්නේ මගේ නොවන දෙයක් මගේ කියලා ගත්තා. ගේ මගේ, ආවාහනේ මගේ, ළමයා මගේ, මේ කය මගේ මේ එකක්වත් මගේ නෙවෙයි. දැන් මේ දවස්වල තියෙන මේ වසංගත තත්ත්වයන් එක්කපව. එහෙම නැත්නම් මේ ස්වභාවික වශයෙන් වලින් පව. කියන්නේ මේක උඹේ නෙවෙයි කියලා. ඒක තේරෙන්නේ නැහැ. එනම් වෙනම් මේ අනත්‍ය අත්ත කියන උපල්ලාසය තියෙන තමන් නොවන්නේ තමන් කියලා ගන්න. ඒවා කොහොම සබා ධර්මයේ දේවල්. ඉතින් එහෙනම් මෙන්න මේ වැරදි දෙක්ටිනේ තියෙන්නේ දැන් මෙයාට. තමන් නොවන්නේ තමන් කියලා ඒ කියන්නේ ඒ තමන් කියලා ගත්තා. එහෙනම් මේක මිත්‍යා දෘෂ්ටිය, වැරදි දෘෂ්ටිය. අන්න ඒකට කියනවා එහෙම ගත්තේ එක බැදිව ගත්තාම ඒකට කියනවා ditthi upadane කියලා. එන ඉස්සල උපාදානේ කාම උපාදානේ එහෙනම් දිට්ඨි උපාදානය සීලබ්බත උපාදානය දැන් තියෙන්නේ දිට්ඨි උපාදාන. එහෙනම් මේකෙන් ඒ දිට්ඨිය අල්ලගෙන තමයි සංසාරේ බැඳෙන්නේ. තමන් නොවන්නේ තමන් කියලා දැන් සසරට බැඳලා තියෙන අය. තමන් නොවන දෙයක් තමන්ගේ කියලා අරගෙන සංසාරට බැඳලා තියෙනවා. අන්න එතනදී ඒ බැඳීම වරදවා ගැනීමක්. ඒ වරදවා ගැනීමක් මම මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කිය කියා හිතාගෙන අර ඉස්සෙල්ලා කියපු සීලබ්බත උපාදානය සම්බන්ධ කරගෙන මේ විදිහට මම බැඳෙනවා බැඳෙනවා බැඳෙනවා මේ විදිහට වරද්දා ගන්නවා අන්න ඒකට කියනවා පරාමාස කාය ග්‍රන්ථ කියලා. පරාමාස වෙන වරද්දා ගන්නවා මේ ඔක්කොම ඔක්කොම ග්‍රන්ථ වෙන්නේ වැරදිද? පටලිය මගේ කියලා වරද්දාගත්තා. ආත්ම තේජෝ වායෝ මගේ කියලා වරද්දාගත්තා. සංස්කාර මගේ කියලා වරද්දාගත්තා. මේවා එකක්වත් මගේ නෙවෙයි. මේ ඔක්කොම ධර්මතාවය විතරයි. අන්න ඒ වැරද්ද වැරද්ද බවට තේරුම් ගන්න වෙනවා. එහෙනම් ඒ විදිහට පරමාර්ථයේ කාය ග්‍රන්ථ වුණාට පස්සේ එයාට මේක දැඩිව ගත්ත හින්දා මේක පල්ලලා පල්ලා දික්ටි ආශ්‍රය බවටපත් වෙනවා. ආශ්‍රය වෙනවා. එහෙනම් දික්ටි ආශ්‍රය වුණා නම් ඒ දික්ටියම සල්ලයක් බවටපත් වෙනවා. සල්ලය කියලා කියන උල මොකද උල? අනත්ත දෙයක්. Taman නොවන දෙයක් Tamanගේ කියලා Tamanගේ හිතට වදිනවා. ඉතින් මේක තමයි මේ මිත්‍යා දෘෂ්ටිය ගත්ත ගමන් වෙන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? අර වූ මිත්‍යා දෘෂ්ටික සංඥාව තමයි විඥාණයෙන් අල්ලගෙන ඉන්නේ. මිත්‍යා දෘෂ්ටික සංඥාව. දැන් එහෙනම් මේ හදන්නා වූ සංස්කාරය කැවෙලෙම නේද? මේ හැවෙලෙම බිඳු බිඳු බිඳු බිඳු තමන්ගේ නොවන දේවල් තියෙන්නේ. බිඳු බිඳු ඇති වෙයි නැති වෙයි ඇති වෙයි නැති වෙන සංස්කාරයන් තියෙන්නේ. ඉතින් හැවෙලෙම ඉන්නේ. මෙයා මොන හරි කියලා මේක කඩාගෙන යටි කියලා. එහෙනම් බයෙන් නෙවෙයි ඉන්නේ. අන්න ඒක තමයි බයෙන් අගතියට යනවා කියලා කියන්නේ. බයෙන් අගතියට යනවා. දැන් ඔයගොල්ලෝ ගෙවල් වලට යනකොට දැන් මේ නේද? ඒ රෝග ඇලමිලා ඉඳීද? නේද? ප්‍රියානතුරුකෙන් ලක්කේද? මොනවා වේද දන්නේ කියලා අර බය වෙන්නේ. ආන්ගේ තමයි හදාගත්ත සංස්කාරේ කඩාගෙන වැටි කියලා. ඉතින් මේක දැනගත්තොත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අවබෝධ කරගත්තොත් එහෙම. මේ වෙලාවේ අලුත් කෙවිල ගහලා ගියත් ප්‍රශ්නයක් නැහැ. කවුරුත් බෙල්ල කපලා ගියත් ප්‍රශ්නයක් නැහැ. එයි අවබෝධයෙන් පින්නතුනි. අවබෝධය නැත්තාට මම ප්‍රශ්න තමයි කොහොම හරි මේ හදාගත්ත කුණුගොඩ අල්ලගෙන දමාගෙන අරගෙන යන්නේ කල්පනාව. තමන්ගේ නෝන එකක්. කොහොම හරි යන්නේ. මේක ගන්නවනේ අයිතිකාරය. කවුද අයිතිකාරය? සබා ධර්මයනේ. ඒක කොහොම කරත් මේ බැරිච්ච සංස්කාරය හදාගන්න මේ තරම් දඟලෙන්නක් දඟලනකොට බය වෙවි තමයි ජීවත් වෙන්නේ. ඒක නෙමෙයි. අර මෙත්තාව වතුරනකොට මෛත්‍රිය වතුරනකොට මේ සියලු සත්‍යයන් බය නැත්තෝ වත්තා කියලා කියන්නේ. මේ බයෙන් ඉන්නේ. ඒකනේ ගෙවල් වටේ අර තාප්ප බැලගෙන උල් ගහගෙන කැමරා දාගෙන කොච්චර බයෙන් ඉන්නේ. බලලා දාගෙන පව් කියලා හිතෙන්නේ නැද්ද බලන්න. පුදුම දුකක් නිසින්නේ. මේක තමයි වෙනතුනේ පුදුමාකාර විදිහේ සංසාරෙට තියෙන බැඳීම හින්දා මේ විදිහට සංස්කාර කැඩේ කියලා බය තියෙනවා. බයෙන් අගති ගමනක් කරනවා. එහෙනම් මනෝ සංචේතනාවත් එක්ක සිද්ධ වෙන්නේ. චේතනා කරනවා මොන සංස්කාර හදාද සංස්කාර බිඳේ කියලා. ඉතින් අපිට ලේඩ හැදේ දර වේද මෙව වේද කියන්නේ ඒක තමයි තේරෙනවද? ඒවම තමයි. අනේ මං ලෙඩ වෙයි මට මෙහෙම වෙයි. ඊළඟට ගාගතුන් වහන්සේ නා ඊළඟ ආහාරයක තමයි විඥාන ආහාරය. එන විඥාන ආහාරය කියලා කියන්නේ විඥාණයට පින්නතුනේ ආහාරයේ නාම රූප. එහෙනම් අර ඉස්සෙල්ලා දැන් කිව්වේ කම්බලින්කාර ආහාරය තමයි රූප. එහෙනම් පස්ස ආහාර වේදනාව තියෙනවා. එතකොට මනෝ සංචේතනාවේ සංඥා සංස්කාර මේවා තියෙනවා. එහෙනම් ඔන්න තියෙන රූප ධර්මයන් තියෙන රූපයේ කබලිකාර ආහාරේ පස්ස වේදනා සංඥා චේතන මනසිකාර ආදී නාම ධර්මයන් තියෙනවා කය අනිත්‍ය වගේ. අනිත් ආහාර දෙකත් එක්ක සම්බන්ධයි. ඒතර මේ සම්බන්ධයත් එක්ක විඥාන ආහාරය. එහෙනම් විඥාන ආහාරයේ තියෙන කෙනා විඥානයේ පින්නතුන රූප දෙකක් එකතු වුණා නැති වෙනවා. රූප දෙක නැති වුණා නැති වෙනවා. මොකද ඒකෙන් ඇති වී නැති වෙන ධර්මතාවය. එතකොට මෙන්න මේ හැම වෙලාවෙම රූප දෙක රූපවල ස්වභාවය වෙනස් වෙන එකනේ. එහෙනම් මේ අනිත්‍යයි. රූපත් අනිත්‍යයි විඥානත් අනිත්‍යයි. නමුත් හිතන්නේ අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා. ඒක වැරදි. අනිත්‍ය දෙයක් නිත්‍යයි. ඉතින් එහෙනම් මේ අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා ගත්තාම අන්න ඒක තමයි ඇත්ත කියලා ගන්නේ. මම කියලා ඇත්තවාද උපාදාන කියලා ගන්නවා. මේක දැඩිව ගන්නවා. අන්න දැන් ප්‍රශ්නයක් එනවා. අවිද්‍යාව යෝගය නම් මොකද ඇත්ත කියලා ගත්තා නම් එහෙම නැත්නම් තමන් කියලා ගත්තා නම් මේ තමන් කියලා ගත්තේ මොකද්ද කියලා හිතාගන්නත් බැහැ. මොකද්ද තමන් කියලා ගත්තේ? අර ඉස්සෙල්ලා කතා කරපු කබලිකාර ආහාර අසුභය සුභයි කියන එකද? එහෙම නැත්නම් මේ දුක්ඛේ සැපයි කියන එකද? අනත්ත්‍ය ඇත්ත කියන එකද? මොකද්ද කියලා හිතාගන්නත් බැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව වෙනවා කියලා කියන්නේ මේ විදිහට මේ ඔක්කොම කලියම් වෙලා දැන් තියෙන්නේ. අන්න ඒ අවිද්‍යාව යෝග වෙනවා. මේ අවිද්‍යාව යෝග වුණාට පස්සේ අන්න මෙයාගේ මොකද වෙන්නේ? මේවම සත්‍යයි. ඉදන් සත්‍යාවිදිනසකයි ග්‍රන්ථ බවට පත් වෙනවා. يعني මේකම සත්‍යයි. අනිත්‍ය දේ නිත්‍යයි කියන එක තමයි සත්‍ය කියලා හිතෙන්නේ. ඊළඟට එහෙනම් මේ මේක පල් වෙනකොට අවිද්‍යා ආශ්‍රය බවටපත් වෙනවා. ඉතින් අවිද්‍යා ආශ්‍රය වෙනකොට අවිද්‍යා ඕගයට එන අවිද්‍යාව කියන සැඩ පාරක ගහගෙන යනවා මේ. අවිද්‍යාවට පාට ගහගෙන යනවා. එහෙනම් දැන් මෝහතල්ලයක් එහෙම නැත්නම් මොකද්ද මෝහතල්ලේ කියන්නේ? අනිත්‍ය දේ නිට්ටය කියන මෝහය. ඔය මෝහතල්ලේ අනිත්‍යල්ල ඔක්කොම තියෙනවා. ඔය මෝඩකම ඇතුලේ. එහෙනම් දැන් විඥානේ අල්ලගෙන ඉන්න සංස්කාරය. විඥානේ අල්ලගෙන සංස්කාරේන සංස්කාරපච්ච විඥානේ. එහෙනම් මෙතනින් තමයි මෝහයෙන් අගති ගමනක් යන්නේ. එහෙනම් බාන පින්නතුනේ කම්ලිකාර ආහාරය අල්ලගෙන ඡන්දයෙන් අගතියක් යනවා. ඒ වගේම පස්ස ආහාරය අල්ලගෙන දේශින් අගතියට යනවා. මනෝ සංචේතනාව අල්ලගෙන බයෙන් අගතියට යනවා. විඥානය අල්ලගෙන මොහයෙන් අගතියට යනවා. සංසාරේ නැවත නැවත මහා දුකටපත් වෙනවා. ඒ නිසා මෙන්න මේ අගති ගමන වලින් මේ සංසාරේ ගලව ගන්න මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියන ආශිංසනෙන් ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා එත්තාතාශම් හේහි සම්බතම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා සිල දෙනාටම තෙරුවන් සරණයි. එම උතුම් වූ ධර්මානුශාසනා පාස්තවදාල ගරුතර ධර්මදේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා සියලුම දිවි රැකවරණය සහ පුනරුවනේ ආශිර්වාද උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින ආශිර්වාද කරමු සාදු සාදු සාදු Thank you. කැමැති ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට සතිය දිනවල පමණක් කාර්යාලීය වේලාවන් තුලදී. දුරකථන අංකය 0112697140. මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත පැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0111 30 710 82 දුරකථනයට සදාවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි